ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි ඔයත් හොඳටම දන්නවා මේ සීල භාවනා වැඩසටහනේ අපි මේ සූදානම් වෙන්නේ ඊළඟට අපිට කරන්න තියෙන ඒ භාවනාව ගැන චාරිත්‍රානුකූලව මූලික හැඳින්වීමක් ඉදිරිපත් කරගන්න ඉතින් අපි වෙනදාට ඒ වාදනය කරනු ලබන ඒ මූලික හඬපටේ භාවනාව සම්බන්ධයෙන් ගොඩක් තොරතුරු තියෙනවා ඊට පස්සෙත් අපිත් කිටි හැඳින්වීමක් කරනවා ඒ කිටි හැඳින්වීම කරන්නේ මේ මූලික හඬපටයෙන් යමක් කාට හරි තේරුම් ගන්න බැරි වුණා නම් යම් පැටලිලි ස්වභාවයක් තිබුණා නම් ඒක තවත් සැහැල්ලු කරලා පහසු කරලා දීමේ චේතනාවෙන් තමයි ඒ දේ කරන්නේ. ඉතින් මම චාරිත්‍රානුකූලව මූලික වශයෙන් පොඩි ළමයෙකුට උනත් තේරෙන විදිහට සරලව මේ සතිය පිහිටවන්නේ කොහොමද කියන එක හඳුන්වලා දෙන්න කැමැතියි. වැඩි විස්තර ඉදිරිපත් කරන්නේ පොඩි උපදේශයක් දෙන්නේ ඔය ඇත්තන්ට තියෙන්නේ ඒ උපදේශය ක්‍රියාත්මක කරන්න විතරයි. වැඩි විස්තර කියන්න කරන්න පටන් ගත්තොත් මේවා පැටලෙන්න පටන් ගන්නවා. භාවනාව කියන්නේ බොහොම සරල දෙයක්. මේ සරල කමින්ම තමයි විශාල වූ ගැඹුරක් පවා විනිවිද දකින්න තියෙන්නේ. ඉතින් දැන් වෙලාව එකහමාරයි. එක එකහමාරේ ඉඳලා 2:15 වෙනකන් ඔය ඇත්තන්ට පුළුවන් සක්මන් භාවනාව කියදෙන්න. ඒ වගේම 2:15 ඉඳලා 3 වෙනකන් පරයන්ක භාවනාවට කාලය පාවිච්චි කරන්න පුළුවන්. මම ඒ පරයන්ක භාවනාවට තියෙන කාලේ ඇවිල්ලා මේ වගේම මතක් කරලා දෙන්නම් කොහොමද පරියංක භාවනාව කරන්න කියලා. දැන් මම හඳුන්වලා දෙන්න සූදානම් වෙන්නේ කොහොමද සක්මන් භාවනාව කරන්න කියන කාරණාව. ඇත්තටම එක වචනයෙන්ම කියනවා නම් කියන්න තියෙන්නේ මේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා කියන කාරණේ පමණයි. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. ඒ ඇවිදින ගමන දිහා අපි වෙනද බලන විදිහට නෙවෙයි අපි දෙවෙනි සැරේට ආපහු බලනවා මේ මම ඇවිදිනව නේද කියලා. එතකොට ඕන කෙනෙකුට තේරෙනවා මන් දැන් මේ නිදාගෙන නෙමෙයි ඉන්නේ මන් දැන් මේ ඉඳගෙන නෙමෙයි ඉන්නේ මන් දැන් මේ ඇවිදිමිනුයි ඉන්නේ කියලා ගච්ඡන්තෝ ගච්ඡාමීති පජානාති භාග්‍යතුන් වහන්සේ මේ ඉරියාපත පබ්බය පෙන්නද්දී මහා ලොකු අභිධර්මයක් දේශනා කළේ නැහැ දේශනා කළේ බොහොම සැහැල්ලු කර්මස්ථානයක් මොකක්ද යනකොට යන බව දැනගන්න මම දැන් මේ ඇවිදිනවා මේදී හොඳටම ඇති මේදී හොඳටම ඇති ආදුනිකයෙකුට මතක තියාගන්න ලේසි කුඩා ළමයෙකුට වුණත් මේ උපදේශය මතක ඉන්නවා. යනකොට යන බව දැනගන්න. ඒ විදිහට ඔයත්තන්ට පුළුවන් සක්මනේ සතිය වඩන්න ඒ වගේම කොහොමද භාවනාව කළේ කරනකොට තමුන්ට ඒ හොයාගන්න පුළුවන් වෙච්ච තොරතුරු ඔයත්තන්ට පුළුවන් ධර්ම සාකච්ඡා වෙලාවේ ඉදිරිපත් කරගන්න. මම යනකොට යන බව දැනගත්තා මට මේ මේ වගේ දේවල් දෙනුණා. කියලා හරි ඔයත්තන්ට කියන්න පුළුවන් නම් ඒත් හොඳටම ඇති. ඒ මේ අමතර කතාවක් ඒ මතක් කරලා දුන්නේ ඇත්තටම අවශ්‍ය වෙන්නේ යනකොට යන බව දැන ගැනීම. ආයි මතක් කරනවා නම් මන් දැන් මේ ඉඳගෙන නෙමෙයි ඉන්නේ මන් දැන් මේ නිදියගෙන නෙමෙයි ඉන්නේ මන් දැන් මේ ඇවිදිමිනුයි ඉන්නේ කියලා සිහියෙන් බැලුවට පස්සේ කෙනෙකුට බොහොම ලේසියෙන් තේරෙනවා මේ කකුල් දෙකේ හුවමාරුව එතනින් ගියාම කකුල් පොළවේ හැපෙනවා ඒ ගමනාන්තයේ දක්වා අපි ළඟා වෙනවා. මේ ඔක්කොමගින්ම කියවෙන්නේ මම දැන් මේ ඇවිදිමිනුයි ඉන්නේ කියන එක. ඉතින් මං හිතනවා ඔය ඇත්තන්ට ඒක පහසුවෙන්ම තේරෙන්නට ඇති කියලා. ඒ විදිහට ඔය ඇත්ත පුහුණු වෙන්න මම 2:15 වෙනකොට ආපහු ඇවිල්ලා පරියංක භාවනාවේ සතිය සිහිය වඩන හැටි කෙටියෙන් හඳුන්වලා දෙන්න තුනහමාට අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඒ වගේම හතරහමාරේ ඉඳලා පහ වෙනකම් දහම් ගැටලු තිබුණොත් ඒවාට පිළිතුරු සපයලා අපි පහ වෙනකොට වැඩසටහන් නිමාව සනිටුහන් කරනවා. අපි ආපහු දෙකයි කාල වෙනකොට හම්බ වෙමු. සියලු දිනාටම තෙරුවන් සරණයි. අමතර කාරණාවක් මතක් කරන්න ඕන ඔය ඇත්තෝ මෙතන පරණ පුරුදු ඇත්තෝ ඉන්නේ මේ මූණු දිහා බැලුවට පස්සේ හොඳටම පේන්න තියෙන්නේ තරුණ අය නෙමෙයි ඉන්නේ ඔක්කොම වැඩිහිටි අය ඉන්නේ ඉතින් ඔය ඇත්තෝ එකිනෙකා සමග කතාබස් කරන්න යන්න එපා පොඩි ළමයි නෙමෙයි හින්දා මේක ඔය ඇත්තන්ට හොඳටම තේරෙනවා ඔය ඇත්තෝ එකිනෙකා එක්ක කතා බස් කරන්න ගියෝ භාවනා කරන්නෑන්ට ලොකු කරදරයක් ලොකු බාධාවක් ඔය ඇත්තු භාවනා කරනවද නැද්ද කියලා බලන්ට මට ඉන්න වෙලාවක් නැහැ මොකද මං ගොඩක් හිතන්නේ ධර්ම දේශනාව ගැන මම පන්සල ඇතුළේ ධර්ම දේශනාවට සූදානම් වෙනවා ගොඩක් වෙලාවට ඉතින් ඉතින් එහෙම කතා කර කර ඉන්නව දැක්කොත් මට ඕනනම් ඇහිල්ලා බනින්න පුළුවන්. ඒ දෙයට මාව හරි ප්‍රසිද්ධයි. මේ ඒකින්ද ඔය ඇත්තෝ එකිනෙකා සමග කතාබස් කරන්න එපා. වැඩිහිටි ඇත්තෝ ඔය ඇත්තන්ට කියන දේ තේරෙනවා අනිත් ඇහෙන්ට බාධා වෙන්න පුළුවන්. ඒ වගේම ඒක ශික්ෂණයක්. හික්මීමක්. අපි මේ දවසෙනුත් භාගයයි මේ අරගත්තේ. එකේ ඉඳලා පහ වෙනකම් මේ දවසේ භාගයයි මේ අරගත්තේ මේ දවස් භාගේ දමේ දවස් භාගයේ ඇතුළත තුරත් ඔය ඇත්තෝ මේක සැහැල්ලු කරලා සලකනවා නම් ඒක සාපයක් මොකද මේ ලබාගත් මනුස්සාත්ම භාවයක් ආයි නොලැබෙන්න මේ පවත් ඇති වෙයි. ඒක හින්දා මෙච්චර බුද්ධ ශාසනයක් ලැබිලා මේ වගේ ධම්මානුධම්ම උපටිපත්තියක් පුරන වෙලාවේ ඒකට හිත යොමලා ගත යොමලා මුළු හදවතින්ම කැපවීමෙන් කරන්නේ කියලා මතක් කරලා දෙන්න කැමතියි. ඉතින් ඒ කාරණාවත් මතක් කරලා දෙමින් මම හැඳින්වීම අවසන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි